අරුණ මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේගේ දේශනාවේදී අද කියපු කර්ණීය මෙත්ත සූත්‍රයේ මෙත්තානි සංසු සූත්‍රයේ වගේ කාරණා ඒ වගේම වඩාත්ම අපි පීඩා විඳින මානසික තත්ත්ව හත් තුන ගැන පැහැදිලි කරපුවාමත් මට ඇති වෙච්ච එක මගේ මේ අපි පුහුණු වෙනකොට ලැබපු අත්දැකීම් අනුව දැන් ස්වාමීන් වහන්සේ අපි මෛත්‍රිය පුරුදු කරනකොට ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රිය කරන්න කියලා මේ කියන්නේ. ඒ කරලා තමයි ඊළඟට මෛත්‍රී කරන්න කියනවා තමන් ඉතාමත්ම ගෞරව කරන තමන්ගේ ගුරුවරයෙක් වගේ තමන්ගේම කෙනෙක් කියන්නේ පිරිමියෙක් නම් පිරිමියෙක් ඒ විදිහට ඒ විදිහට තමයි යන්නේ කියලා කියන්නේ. දැන් ඔතෙන්දී දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වචන තමයි මේ මම වෛර නැත්තේක් වෙමි මම තරහ නැත්තේක් වෙමි වෙම්මා කියනට වඩා වෙමි කියන එක වඩා බලගතුයි මම කායික දුක් පීඩා නැත්තේක් වෙමි නැත්තම් දුක් පීඩා නැත්තේක් වෙමි සුවපත් වූ සිත් ඇත්තෙක් වෙමි කියන එක. එතින්දි ස්වාමින් වහන්සේ දැන් මම පුහුණු කරනකොට ගත්ත අත්දැකීමක් අනුව කියන්නේ දැන් ඉඳගෙන භාවනා කරනවට වඩා දවසේ ගත කරන සෑම අවස්ථාවලම සතිය පවත්වමින් අපි තරහා කියන එක ඇති වෙනකොට ඒක ඇති වුණා කියලා දැනගන්නකොට ඒක වඩා ඝන බහල වෙච්ච තද තමයි වෛරය කියන එක ඒ වගේ දේවල් ඉස්සෙල්ලා Taman දවසේ 30ෙම දින ගාණක් තිස්සේ අල්ලන්න පටන් ගත්තොත් දැනගන්න පුළුවන් தත්ත්වෙට අපි ගත්තොත් ඊට පස්සේ අපිට දැනෙන්න පටන් ගන්නවා ඊටත් වඩා සියුම් තත්ත්වයක් ඒ කියන්නේ දැන් සමහර විට රටේ තියෙන තත්ත්වයන් ගැන නැත්නම් දැන් ස්වාමීන් වහන්සේ කියෝ වගේම තමන්ගේ ආර්ථික තත්ත්වයන් ගැන තමන් බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව ඒවා වෙයිද නැද්ද කියලා කොටින්ම කියතොත් ඊළඟ ජීවිතයේ තමන්ට මොනවා මොන උප්පත්තියක් ලැබෙයිද ඒ වගේ தত্ত্ব පවා ඊට පස්සේ ඊටාම සියුම්ම ඒක එනකොටම ස්පර්ශ වෙන්න පටන් ගන්නවා ඒ ඒ මනසට තේරෙනවා ප්‍රඥාවත් එක්ක ඒක වෙනවා නම් මේ ඇති වෙන්නේ ගැටීමක් කියලා. ඒ ගැටීම ඒක තේරෙනකොට හරිම ඒක ඒක අමුතුම தත්වයක්. ඒක එතෙන්දිම නැති වෙන්න පටන් ගන්නවා. ඒ ඒක අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ निराமிස தත්වයක්. ඊට පස්සේ හොඳ පදනමක් එනවා. දැන් කායික දුක් පීඩා හරි දුක් පීඩා නැතිවීමා කියන එක යථාර්ථය නොවේ බුද්ධ ධර්මයේ අනුව නමුත් ඒකේ අදහස තමයි අර අනිත් කට්ටියට ඊට පස්සේ ඒක යොමු කරනකොට කියන එක ඒක ගොඩක් වැදගත් වෙනවා ඇති. ඒතර සුවපත් වූ සිත් ඇත්තෙක් බවට අර පළවෙනි දෙක කරනකොටම හරියට ඇති වෙනවා. ඊට පස්සේ අර විදිහට විහිදවන්න පටන් ගත්තාම ඉඳගෙන කරන්න අවශ්‍ය නැහැ. පස්සේ ඉඳගෙන කරනවා නම් ඒක වඩා ප්‍රබල වෙන්න පුළුවන්. නමුත් මේක හරිම බලගතු වෙන්නේ තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ වීක් අවස්ථාය කියන්නේ දුර්වල මානසිකත්වයන් අල්ලන්න පුළුවන් ඒත් එක්ක අරක දියුණු වෙන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඕකේ කාරණා තුනක් විතර විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන. එකක් තමයි දැන් මෛත්‍රී භාවනාවට ඒක වාඩි වෙලා කරන්න ඕන හිටගෙන කරන්න ඕන කියලා හැම ඉරියව් නියමයක් නැහැ. මොකද ඒ අපි මීට කලිනුත් කතා කරලා තියෙනවානේ ඉරියව්ව වැදගත් වෙන්නේ ආනාපාන සතියටයි ප්‍රධාන වශයෙන් කියලා. ඊළඟට කසින භාවනාව වගේ කරනවා නම් අපිට ඉතින් ඒක ඉරියව්වක ඉන්න වෙනවා. නමුත් මෙත්තා භාවනාව අපි පසුගිය සතියේ පෙර සතියේ කතා කළා කායික වාචසික මානසික කියන ద్వාරත්‍රයෙන්ම පුහුණු කරන්න ඕන ධර්මයක්. එතකොට කායික වශයෙන් අපි කටයුතු කරනකොට පවා මේ මෙත්සිත අපි තුල පවත්ව ගන්න උත්සාහ කරනවා. වචන කතා කරනකොට මෙත්සිත පවත්ව ගන්න උත්සාහ කරනවා. එතකොට මනෝභාවයක් හැටියට පවත්වනකොට විතරක් ආය අපි වාඩි වෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඒකත් අර ඕනම අවස්ථාවක අපිට පවත්වා ගන්න පුළුවන්. ඒක එක කාරණයක්. අනිත් එක තමයි දැන් සාමාන්‍ය කතා විවාහාරයේදී අපි කතා කරනවා පළමුවෙන් මට මෛත්‍රී කරගන්න ඊට පස්සේ අනිත් අයට මෛත්‍රී ගන්න. ඇත්තටම මේක පසුකාලීනව සමාජගත වෙලා තියෙන්නේ අර මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙන්නේ Taman මුලින්ම මටත් ලැබෙන්න ඕන අනිත් අයටත් ලැබෙන්න ඕන වගේනේ. එහෙම එකක් නෙමෙයි මෙත්තාව කියන්නේ. මෙත්තාව කියලා කියන්නේ කරුණා සහ මෙත්තා සහ කරුණා දෙක හඳුන්වන්නේ අප්‍රමාණ චෛතසික ඒ අප්‍රමාණ චෛතසික කියලා කියන්නේ මේවට අරමුණු වෙන්නෙම බාහිර ලෝකය. දැන් අවශේෂ මනෝභාවයන්ට තමන් අරමුණු වෙන්නටත් පුළුවන්. නමුත් මෙතනදී මේ අවංකව නිවැරදිව මෙත්සිත ඇති වෙන්නේ අන් අය සම්බන්ධ. එතකොට මම වෛර නැත්තේක් වෙම්වා කියලා දැන් සමහරු එක ප්‍රාර්ථනාවක් හැටියට කරනවා මම වෛර නැත්තේක් වෙම්මා. එතකොට ඔබතුමා කිව්වා ඒක වඩා සුදුසුයි මම වෛර නැත්තේක් වෙමි. එතකොට ඒක ලොකු චිත්ත අධිෂ්ඨානයක්. ඒක වැදගත් වෙනවා. නමුත් ඒ විදිහට අපි පුහුණු කිරීම වැරදි කියනවා නෙමෙයි. නමුත් හරියට අපි මේක තේරුම් ගත්තොත් ඒ මම ගැන කතාවක් මෙතනට අවශ්‍යම නැහැ. මෙතනදී Tamange වෛරය හටගන්නේ බාහිර ලෝකයේ පුද්ගලයන් සම්බන්ධව. එතකොට ඒ වෛරයේ තියෙන ආදීනව ගැන කල්පනා කරලා වෛරය දුරු කර ගැනීම තමන්ගේ පුහුණුවේ කොටසක්. ඒක මෙත්තාව නෙමෙයි. අපි පෙර සතියේදී කතා කළානේ වෛරය එක්ක ඒ කියන්නේ කෝපය එක් අවස්ථාවක්, කෝපේ නැති බව තව අවස්ථාවක්, මෙත්තාව ඇති බව තවත් අවස්ථාවක්. එතකොට තමන්ගේ මනසේ කෝපය, ද්වේෂය මතුවෙනකොට ඔබතුමා කිව්වා වගේ අපි සති සම්පජාඤ්ඤයෙන් ඉඳලා වහා මේක දුරු කරගන්නකොට කෝපය, ద్వේෂය නැති සැහැල්ලු පිරිසිදු මානසික තත්ත්වයක් අපට මතුවෙනවා. ඒ මානසික தত্ত্বය මෙත්තාව ජනිත කරන්න ඉතාම හොඳ පසුබිමක්. හැබැයි මෙත්තාව ජනිත වෙන්නේ අර මගේ මනසේ වෛරය නැතිවීම මගේ මනසේ දුක නැතිවීම කියන කාරණේ මත නෙමෙයි අන් අය කෙරෙහි මගේ මනසේ වෛරය පවත්තක් නැතුව. එතකොට එතනදී අරමුණු වෙන්නේ අනිත් කෙනා. එතකොට මගේ වෛරය නිසා අනිත් කෙනාට හානියක් නොවෙන්නට මගේ සිතුවිල්ලක් නිසාවත් අනිත් කෙනාට එතකොට වෙනත් කෙනෙකුගේ සිතුවිලි නිසා අනිත් කෙනාට හානියක් නොවෙන්න බාහිරින් උවදුරක් නොවෙන්නට ඒතනත්තාගේ මනස තුලක් දැන් ද්වේෂයෙන් වෛරයෙන් කෝපයෙන් අපේ මනස ව්‍යාකූල වෙනවා එතකොට ඒතනත්තගේ මනසේ ඒ කෝප, ද්වේෂ, වෛර ආදී නුසුදුසු මනෝභාවයන් දුරු වුණොත් තමයි ඒතනත්තා සුවපත් වෙන්නේ. එතකොට දැන් අපි මේක ගොඩක් අපිට පැහැදිලි වෙනවා අපිට ලබන සතියේදී අපි මේ මෙත්තා භාවනාව ගැන අපිට කතා කරනකොට දැන් රේණුකානේ මහානායකහරු පැහැදිලිවම මෙතනදී කියනවා අපිට දැන් සුවපත් වේවා නිදුක් වේවා කියලා වාක්‍යයක් නෙමෙයි මෙතන හැබැයි හැඟීම. හැබැයි මේ හැඟීම යථාර්ථයක් බවට පත් වෙන්නේ කරන්න පුළුවන් දෙයක්. අනිත් කෙනාට ස්විප් ටිකට් එකක් ඇදිලා ඒ තනත්තා සුවපත් වේවා කියනවා වගේ වැඩක් නෙමෙයිනේ. මොකද ඒක අපි හිතුවයි කියලා එහෙම වෙන්නේ නැහැ නේ. ඒක ඒ තනත්තාගේ කර්ම වේගයත් එක්කලා තමයි ඒ භෞතික දේ සිද්ධ. හැබැයි ඔහුගේ මනසේ වෛරය, ක්‍රෝධය, ද්වේෂය, දුර්ගුණ ඒවා සමනය වෙලා සිත සුවපත් වෙන්න කියන එක අපේ සිතින් ඔහුට කරන්න පුළුවන් බලපෑමක් සහ අපේ සෞම්‍ය බව ඔහුගේ මනස ස්පර්ශ වෙනකොට ඒක බෝ වෙනවා. දැන් අර විශාක තෙරුන් වහන්සේ නිසා සිතුල් පව්වේ අමනුෂ්‍යයින්ට සිද්ධ වුණේ. එතකොට උන්වහන්සේ අමුතුවෙන් මේ අමනුෂ්‍යෝ සුවපත් වේවා, මේ අයට යහපතක් වේවා කියලා අමුතුවෙන් වෙන් කරලා හිතුවත් නැතත් උන්වහන්සේගේ මනසේ අර සියලු දෙනා කෙරෙහි, ඒ කියන්නේ ද්වේෂය නැති බවින් ඇති වෙන සෞම්‍ය බව වෙනම එකක්. මේ සියලු දෙනාම මේ මේ ලෝකේ ඉන්න හැමෝම ඉතින් ඒක අපි පුහුණු කරනකොට අපිට හැමෝම කියන එක එකවර අරමුණු කරන්න බැරි නිසා නිවසේ ඉන්න අය, ගමේ ඉන්න අය, රටේ ඉන්න අය, ලෝකේ ඉන්න අය එහෙම මෙත් වඩන්න පුළුවන්. ඊට පස්සේ දිසා වශයෙන් උතුරු දිසාවේ, දකුණු දිසාවේ එහෙම දිසා වශයෙන් ඒ ඒ පුහුණුවේදී ඒ පුහුණුවේදී තමයි අපි මේ දිශා වෙන් කරගෙන එතකොට යම් යම් ප්‍රදේශ වෙන් කරගෙන මෙත් වඩන්නේ. නමුත් මෙත්තාව තුල තියෙන්නේ ප්‍රදේශ කතාවකුත් නෙමේ පුද්ගල වෙන් කරන කතාවකුත් නෙමේ එතන තියෙන්නේ අරමුණු කරන පුද්ගලයා අරමුණු කරන දේ විකෘති නොවේ ප්‍රකෘතිමත් සස්ත්‍රීක වෙන්නට අපේ මනසින් කෙරෙන එක්තරා සුබ ප්‍රාර්ථනාවක් වගේම ඒ අන් පුද්ගලයාගේ අනිකුත් ද්‍රව්‍යෙහි සස්ත්‍රීකත්වයේ සුවය යහපත වෙනුවෙන් මගේ මනසේ ඇතිවෙන උනන්දුව එතකොට හැම විටම ද්වේෂය දුරු කර ගැනීම කියන තැනදී තමන් තමන්ගේ පැත්ත බලන්න. තමන්ගේ පැත්ත බලලා තමයි ඒක ඒක සති සම්පජඤ්ඤයෙන් කරගන්නේ. හැබැයි මෙත්සිත කියන එක ඇති වෙන්නේ නිවැරදිව අර මම සුවපත් වෙන්න කියලා හිතනකොට නෙමෙයි මම සුවපත් වීම කියන කාරණය සති සම්පජඤ්ඤයට අයිති කාරණා. ඒතර මෙත්සිත හැම විටම ගොඩනැගෙන්නේ අන්‍ය පුද්ගලයන් කෙරේ. එතකොට අන්නේ පුද්ගලයන් කෙරෙහි කියලා කිව්වන් පස්සේ දැන් අපි ලබන සතියේදී තව කතා කරන ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් අපි කල්පනා කරලා බලනකොට අන්න Taman කියන තැනටත් එන්න පුළුවන්. ඇයි මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ. තියෙන්නේ නාම රූප ධර්ම ටික. එතකොට මේ නාම රූප ධර්ම අතර ද්වේෂය සහ අවශේෂ ක්ලේශයන් මතු වුණොත් එතන අර විමුක්තියට අදාළ විදිහට ಗುಣ ගොනු වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන මෙත්සිත කියන එක මේ පංචස්කන්ධය තුල ಗುಣ අවදි කරන්නට මේ මෙත්තාව කියන එක එක් සාධකයක්. එහෙම දකිනකොට තමන් අනුන් කියන ભેදයකින් තොරව මෙත් වඩන්නට පුළුවන්. හැබැයි එතනදී වුණත් ඒ මමසුවපත් වෙන්න කියන පෞද්ගලික පදනමක නෙමෙයි. එතකොට ඒක ඇති වෙන්නේ ආධ්‍යාත්මික දැක්මක් තුල. මම කියලාත් අනුන් කියලාත් කවුරුවත් නැහැ. තියෙන නාම රූප ධර්ම එතකොට ඒ අදාළ ඵලය අදාළ පරමාර්ථය ගොඩනගන්නට මේ සාධකේ අවශ්‍යයි කියන තැනයි එතන දන්නේ. එතකොට අර සැබෑවට සුවපත් වෙන්න කියලා හිතනකොට මොකද්ද සුවපත් භාවය අපට සුවපත් භාවය සඳහා කරන්න පුළුවන් දේ අනුන් වෙනුවේ ඒ තනත්තාගේ මනසට ඇති වෙන පීඩාව කාය පීඩා දුරු වෙන්න කියලා අපට සත්‍යක්‍රියාවක් වගේ එකක් කරන්නට පුළුවන්. එතකොට මෙත්සිත ඇති කරගන්නකොට අපේ මෙත්සිත නිසා අනිත් කෙනාගේ කාය පීඩා 100%ක් වළකින්නේ නැහැ. හැබැයි සත්‍යක්‍රියාවකින් යම් බලපෑමක් කරන්න පුළුවන්. ඒ ඒ තනත්තාට වෙන කර්ම වේගය පහ වළක්වන්න. එතකොට අපිට මෙත්සිතින් කරන්න පුළුවන්නේ ඒ සිතුවිලි වලින් අනිත් කෙනාගේ සිතුවිලි වලට යම්කිසි බලපෑමක් ඇති කිරීම. එතකොට ඒ හරහා යම්කිසි පාරිසරික සහයෝගයකුත් එතනත්තාට ලැබෙනවා යම් ප්‍රමාණයක්. හැබැයි ප්‍රධාන වශයෙන් අපි බලපන්නේ මානසික தත්ත්වය. ඒතොර එතනත්තා යම් කරුණක් නිසා පීඩාව විඳිනවා නම් ඒ පීඩාව දුරු ඒ පීඩාව දුරු වෙලා එතනත්තා සෞම්‍ය වෙන්න එතනත්තාට යහපතක්. ඒකයි අපි අර පෙර දිනේක කිව්වේ දැන් ආයතනයේ ප්‍රධානියාගෙන් Tamanට කරදර එනවා නම් ඒ කරදරය නිසා ඕකට හොඳම දේ තමයි වෛර කරන එක නෙමෙයි මෙත් වැඩිමයි හොඳම දේ කියලා තව කෙනෙක් අපට උපදෙස් දුන්නාම ඒතනත්ත අරමුණු කරගෙන ඒතනත්ත සුවපත් වෙන්න නිදුක් වෙන්න කියලා හිතුවට ඒක සැබෑ මෙත්තාවක් නොවේ වංචාවක් වෙනවා කොමක් නිසාද අපේ මනස තුල අවංකව අර පුද්ගලයාගේ වෛර ක්‍රෝධ ਸੰతాප දුරු කරලා ඒතනත්ත සුඛිත කිරීමේ අවංක අදහස නෙමෙයි තියෙන්නේ ඒ මනුස්සයාගේ මට වෙන ප්‍රශ්නේ දුරු කරගන්න අන්න ඒ වගේ අර මම කියන තැන ආපු ගමන්ම අපට නොදැනුවත්වම සූක්ෂම විදිහට පටලැවිලි ඇති වෙනවා. ඒ නිසා මේ මෙත්වැඩීමේදී මම සුවපත් වෙන්න කියන වචන මේක මම කියලා කියන්න නැතුව වෙන කියන්න ක්‍රමයක් නැහැනේ. ඒ නිසයි මම කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් අපට ආධ්‍යාත්මික දැක්මක් තුල මෙත් වඩනකොට ඒ මමද අනුන්ද කියන ප්‍රශ්නයක් නැතුව සමස්තය කෙරෙහි මේ මෙත්සිත ක්‍රියාත්මක කරන්න පුළුවන්. මුල් අවස්ථාවේදී ප්‍රබල විය යුත්තේ බාහිර අරමුණයි. එතකොට මේ බාහිර අරමුණ අනිත් තැනත්තා අනිත් තැනත්තාට සුවයක් ඇති කරගන්න. එතකොට ඒ ඒක මතු කරගන්න මේ මනෝභාවය මතු කරගන්න අපිට එකපාරට වෛරී පුද්ගලයෙක් ගත්තොත් මනස ගැටෙනවනේ. ඒ නිසා තමයි අපි අර හිතයිශී පුද්ගලයෙක් ගන්න. ඊට පස්සේ තමයි අපි මධ්‍යස්ථ පුද්ගලයෙක් ගන්න. ඊට පස්සේ තමයි අර ගැටුම්කාරී පුද්ගලයෙක් ගන්න. එතකොට එහෙම ගන්නේ මෙත්තාව අපි පැවැත්විය යුත්තේ එහෙම නිසා නෙමෙයි අපිට මෙත්සිත එකපාරට අවදි කරගන්න බැරි නිසා උපාය මාර්ග. එතකොට ළඟ ඉන්න අය දුර ඉන්න අය මේ පළාතේ ඉන්න අය අනිත් පළාතේ ඉන්න අය උතුර දකුණ කියලා අපි බෙදන්නේ මෙත්සිතට එහෙම එකක් අවශ්‍ය නිසා නෙමෙයි මෙත්සිතට සීමාමායින් නැහැ ඒක අප්‍රමාණ චෛතසිකයක් නමුත් අපිට මේක පුහුණු කරන්න අරමුණක් හැටියට ග්‍රහණය කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන නිසායි අපි හැම බෙදීමක් කරන්නේ. අන්න ඒ වගේ දැන් ওই මම සුවපත් වෙම්මා කියලා කියන ප්‍රකාශනය ඒක සාමාන්‍ය ප්‍රතඥයාට වටහා ගන්නට කියපු ප්‍රකාශනයක් විනා ඇත්තටම මම සුවපත් වෙන්නේ ඒ තුල අර ද්වේෂ වෛර ක්‍රෝධ රාග ආදී දුරු කිරීම සති සම්පජඤ්ඤයට අදාළ වැඩ. එතකොට අනිත් කෙනා සුවපත් වෙන්න කියන හැඟීම අවංකව ඇති වෙනකොට අන්න මගේ මනස මෙත්සිතෙන් පිරෙනවා. එතකොට ද්වේෂය නැති බවම අපට විමුක්තියට සහයෝගය. හැබැයි අර මෙත්සිතිනුත් පුරවා ගන්න පුළුවන් නම් ඒක තමන්ගේ විමුක්තියටත් උදව් වෙනවා ලෝකෙටත් යහපතක් වෙනවා. එතකොට මෙත්සිත කියන එක මේ නිර්වාණගාමිනී මාර්ගයට අතිරේක සහයෝගයක්. ඒ නිසා තමයි බෝධිපාක්ෂික ධර්මවල මෙත්සිත කියලා එකක් නැහැ. මෙත්තා චෛතස මෙත්තාව කියලා කියන්නේ එක චෛතසිකයක් නෙමෙයි. හැබැයි බෝධිපාක්ෂික ධර්මවල එහෙම කතාවක් නැහැ. මේක එන්නේ පාරමිතා කතාවේ. ඒතර පාරමිතා කියන්නේ විමුක්තිය සඳහා අපේ මනස පුහුණු කරනවා. එතකොට මේ පුහුණුවේදී තමන් ගැන වගේම අනිත් කෙනා ගැනත් සංවේදීව සැලකිලිමත්ව තමන්ගේ සුවය වගේම අනුන්ගේ සුවය වෙනුවෙන් උනන්දු වෙන්න පුළුවන් ගතියක් අපි පුහුණු කරලා තියෙනවා. ඒ ගතිය පුහුණු කළොත් තමයි අපිට දේවල් අනිත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන්. අනිත් අයගේ දුක් පීඩා දරා ගන්නට පුළුවන්. ඒ අය වෙනුවෙන් කැප වෙන්නට පුළුවන්. එතකොට මේ ගුණය නිවන් දකින්නට යන මගේදී අවශ්‍ය. හැබැයි කෙලස් නැසීම සඳහා අවසාන භවය තුල අපි අවදි කරන්නට ඕන බෝධිපාක්ෂික ධර්ම ටික. එතනදී ද්වේෂය නැති බව ප්‍රමාණවත්. මෙත්සිත මතුණත් නැතත් ඒ නිසා තමයි මෙත්සිත ඒ වගේ ප්‍රබලව පුහුණු කිරීම විශේෂයෙන් දැන් අපි විසාක තෙරුන් වහන්සේ මෙත්සිත පුහුණු කරපුගෙන එහෙම නොවුණු කෙනෙකුට වුණත් නිවන් දකින්න බාධාවක් නැහැ. හැබැයි ඒ තනත්තා ඒ නිවන දක්වා එන ගමනේදී ඒක පාරමී ගුණයක් හැටියට ප්‍රගුණ කරලා තියෙන්න ඕන. ඒ ගුණාංගය නැති වුණොත් ඔහුගේ මනස මේ නිර්වාණගාමිනී මාර්ගය තුල වැඩි දුරක් යන්න බෑ අර බාහිර බාධකත් එක්ක ගැටිලා වෛරී වෙලා හැපිලා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. අන්න ඒ ටික වළක්වාගෙන ඉදිරියට යන්න තමන්ගේ යහපත වගේම අනිත් කෙනාගේ යහපත පිළිබඳව සැලකිලිමත් වෙලා යහපත සඳහා ක්‍රියාත්මක වෙන්නත් තමයි අපට මේ මෙත්තා කරුණා ආදී මේ අප්‍රමාණ ගුණාංග ඒ අප්‍රමාණ කියලා කියන්නේ ඒ සමස්තය අරමුණු කරන්නේ. බාහිර ලෝකය අරමුණු කරන්නේ. ඒ ලෝකය අරමුණු කරනකොට තමයි අපේ මනසේ ගුණය අවදි වෙන්නේ. එතකොට සැබවින්ම මම සුවපත් වෙන්න කියලා අපි මෙත්සිතෙන් සුවපත් වෙන්න කියලා හිතනවනම් ඒ මෙත්සිත ජනිත වෙන්නේ අනුන් අරමුණු කරපු අවස්ථාවන්හිදී. එතකොට තමන් කෙලස් නැසීම තුළ නිකලස් භාවය තුළ තමන් සුවපත් වෙන්න අපේක්ෂා කරනවා නම් එතෙන්දී අවශ්‍ය වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව තමන්ගේ මනසේ අර ද්වේෂ කෝප ආදී මනෝභාවයන් දුරු කිරීම. ඉතින් එතන ඔබතුමා කිව්ව කාරණේ වැරදි නැහැ. ඒක නිවැරදි. හැබැයි මම මේකට අතිරේක යමක් එකතු කළේ මෙතන ඊටාම සූක්ෂම දෙයක් තියෙන්නේ. ඒ සූක්ෂම බව අපිට එකපාරට මතු පිටින් අහුවෙන්නේ නැහැ. ඒක කාලයක් ඒවා පුරුදු කරද්දී ඒවා ගැන ගැඹුරින් සිතද්දී කල්පනා කරද්දී තමයි අපිට මේ පුංචි පුංචි පටලැවිලි ලෙහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන ආරම්භ කරන කෙනෙකුට ආදුනිකයෙකුට ඒ කතාව ගෝචර වෙන්නේ නැති නිසා තමයි මුලින්ම Taman කෙරෙහි මෙත් සිත ඇති කරගෙන අනුන්ට මෙත් වඩන්න කියන මේ සරල පොදු ක්‍රමයකට මේක පැහැදිලි කරන්නේ. ස්වාමීන් වහන්සේ මට මතු කරන්න උනේ මේ මට කියන තැන ඒ ඒ කාරණේම තමයි ඒකත් එක්ක මිශ්‍ර වෙලා මම කතා කරන්න හැදුවේ. දැන් ස්වාමින්වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් බොහෝ විට ආරම්භක යෝගාවචරයක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් මෙත් වඩනකොට මෙතෙන්දි මේ විදිහට කරනකොට එයාගේ ආත්මාර්ථයනේ වැඩෙන්නේ ස්වාමින්වහන්සේ බොහෝ විට. ඒ කියන්නේ දැන් මට මේක ඕනේ. මට මේක අන්න ඒකයි. දැන් අපි ලබන සතියේදී ඒකයි කතා කරමු කියලා කිව්වේ ආත්ම මූලික සංකල්පයකින් අපි ආරම්භ කරපු ගමන් මෙතන ಗುಣ වැඩෙන්නේ නැහැ. ඉතින් මෙතන මට මගේ කියලා හිතන්න ගත්ත තැන ඉඳලා අපිට නිකන් සුබ ප්‍රාර්ථනාවක් කරගන්න පුළුවන් Tamanට. අඩුතරමින් සත්‍යක්‍රියාවක්වත් හරියට කරන්න බෑ Taman සම්බන්ධ. සත්‍යක්‍රියාව පවා නිවැරදිව පළදරන්නේ අනුන් සම්බන්ධ. එහෙමයි. එතකොට ගොඩාක් කාලයක් මේ මේ මේ මට මේ අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජයෝ හෝමි, සුඛියත්තානම් පරිහරාමි ඔය ඔය අර වචන වගේ දැන් අපි අපි අපි වරද්ද ගන්න හොඳ නෑ මම අවෛරී වෙන්න ඕන මම සුඛිත වෙන්න ඕන කියන සිතුවිල්ල වැදගත් වෙනවා මොකද අවෛරී භවයේ තියෙන වටිනාකම මේ වෛරයේ තියෙන නපුර මේවා සිතනකොට කල්පනා කරනකොට තමයි මගේ සිත වෛරී භවින් මුදවා ගන්න අන්න හරි ඔව් එතකොට ඒක වැදගත් වෙනවා හැබැයි ඒක මෙත්තාව නොවේ ඒක මෙත්තාව නෙමෙයි මෙත්තාව සඳහා මෙත්තාව සඳහා පසුබිම හැදීමයි. අන්න හරි. ඒක තමයි කියන්නේ මූලික තැන ඔතන. ඒ කියන්නේ දැන් මම කියන සංකල්පයට දැඩි ලෙස අපි හිර වෙන්නෙත් නැතුව මෙත්තාව හදන්න සුදුසු පසුබිම ඇති කරගන්න පුළුවන් අපේ එදිනෙදා ජීවිතේ අපි ගත කරනකොට සති දියුණු කරලා තියෙන්න ඕන සෑහෙන්න එතකොට අහු වෙනවා පුංචි පුංචි. ඒ කියන්නේ දැන් තරහ යන එක බොහොම රළු එකක්. ක්‍රෝධ කරන එක බොහොම රළු එකක්. නමුත් ඊටාම සියුම් දේවල් අපි අකමැති දේවල් කියලා කියන්නේ. ඒක ඒ දේවල් මට ඕන විදිහට වෙන්නේ නැති මගේ ජීවිතේ වෙන්නේ නැති දේවල්. ඒව ඔක්කොම වෙනකොට අපිට දැන් මේ මම මෛත්‍රී ගයිඩන් ඇත් එක් කතාවෙන් වගේ පටන් ගත්තට මේ අර සතිය දියුණු කරන විදිහට මගේ හිතේ වෙන්නේ මොකද්ද? සහ Tamanට ඔතන හොඳ අත්දැකීමක් ලැබෙනවා. ඇත්තටම කෙනෙක් සුවපත් වෙන්නේ කොහොමද කියලා Taman තුලින් තමයි හරි. ඒකත් ඒකත් දැනෙනවා. ඒතර නාම රූප ගැන Tamanට හැඟීමක් තියෙනවා නම් දැනීමක් තියෙනවා නම් ඉගෙනීමක් තියෙනවා නම් අඩුම තරමින් එතකොට තේරෙනවා මේවා අන්තර්ක්‍රියාව තවත් අපූර්ව. ඒක තුලම ලොකු සංසිඳියාවක් වෙනවා. එහෙම මනසකින් ඊට පස්සේ අපිට සහ ඒ වගේ මට්ටමකට අනිත් කෙනක්පත් වුණොත් එයාට කොච්චර සුවයක් දැනෙනවද ඒකේ. ඔව්. එතකොට දැන් සාර්ථක සිද්ධ වෙනවා. ගෙදර සාකච්ඡාවක් යනකොට පවා ඒතර ටක් ගාලා අපිට අල්ලන්න පුළුවන් අනිත් එක්කෙනාට වැරදෙන්න තැන. ටක් ගාලා ඇවිල්ලා ඊට පස්සේ කියන්න පුළුවන් මෙන්න මෙතනයි තරහ ගියක් හරි ගැටීමක් හරි මෙතනයි. එතන හදි ගස්ස ගන්න එතකොට එතනින් ඊට පස්සේ හරි. ඕක තින් තව දුරට මේ විදිහට දියුණු කරගෙන ගියොත් අර වගේ ගොඩක් ශාන්ති තත්වයකටපත් වෙන්න පුළුවන්. ඕක හැබැයි ඊට පස්සේ සිටින් එකටත් ගත්තොත් ඒ කියන්නේ එකම දිගට ඒකම දියුණු කරන තත්යකටයි දිනපතා කරන එකටයි හැම වෙලෙම සමාධි ධාන මට්ටමක් එකකින් උපදනවා නම් ඉතින් අපි වාඩි වෙලා ඒක පුහුණු කිරීම අවශ්‍යයි. මූලික මට්ටමේදී අපිට වාඩි වෙලාද ඉරියව්ව මොකක්ද කියන එක විතරම් වැදගත් කාරණයක් නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර මුල් අවස්ථාවට අර තියෙන්නේ දැන් ස්වාමීන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ 6 වෙනි ගාථාව ගත්තොත් නපරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි අනික්ෙක් අනිකෙකු නොරවටන්නේය කිසි තැනකෙහි ඒ කිසිවෙකුට අවමන් නොකරන්නේය කය වචන දෙකින් කරන රෝෂණයෙන්ද සිතින් කරන ක්‍රෝධයෙන්ද ඔවුන් හට දුක් නොකැමති වන්නේය. එතකොට එහෙම කරන්න එයාට පදනමක් ලැබෙනවා අරකේ රසය දන්නවා එයා. ඒ වගේ දෙයක්. එතකොට තමයි පුළුවන් වෙන්නේ තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා සිටිමින් යමින් හෝ ඉඳිමින් හෝ සයනය කරමින් හෝ යම් කාල නොනිදා ඒ කල්හි මම පැහැදිලි. ඔව්. ඒක වෙනවා ඊට පස්සේ. ඉතින් අර අතන අල්ලගත්තොත් මොකද හුඟා අපේ කට්ටියට වරදින පසුබිමක් හැදිලා තියෙනවා මම වෛර නෙත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා මම කායික දුක් ගොඩාක් ස්වාමින් වහන්සේලා පවා අපිට කියලා දෙන්නේ ඕක. ඔතන අර විදිහට ඇල්ලුවේ නැත්තම් අපි වැරදි පාරක යන්නේ. ඒකයි මට මතු කරන්න ඕනේ වුණා. ඒක. ඒක. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.